नमो तस्ते भगवतो अर्हतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो अर्हतो सम्मा सम्बुद्धस्ते नमो तस्ते भगवतो अर्हतो सम्मा सम्बुद्धस्ते पुण्यं ते पुरुषो खैरा खैरा तं पुनः पुनः සම්හි ඡන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝති ශ්‍රද්ධාවන්ත පින්වත්නි සුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් යදුන් 45ක් දුර සිට අහසේ ගමන් කරමින් සිටි යාජා දෙව්දුවට දේශනා කළ ගාථාවක් මේ ප්‍රකාශ වෙන්නේ පුඤ්ඤන්තේ පුරිෂෝ කෛරා යම් කෙනෙක් කියලා කරගත්තේ නම් කෛරා භේතං පුන පුනම ඒ කුසලය ඒ පින නැවත නැවතත් කරගත යුතුයි සම්හි ඡන්දං කෛරාත කියලා කරගන්න නැති වෙලාවේ කුසල ඡන්දය ඇති කරගත යුතුයි සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ ඒ කාරණේ නම් පින රැස්වීම සතෙක් රැස්වීමකුයි. ඒ නිසා යම් පිනක් කරගත්තා නම් නැවත නැවත සිදු කරන්න විතරක් ඡන්දේ පිහිටුවා ගන්න හේතුව පින රැස් කර ගැනීම සත රැස් කර ගැනීම හේතුක ගාථා අදහසයි. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මාස 9ක් තරම් කාලයේ ගිය තැන තමයි පැවිදි වුණේ. උනාට පැවිදිම උද්දේශක පැවිද්දේ. උද්දේශක පැවිද්දෙන් කියන්නේ බුදුරජාන් වහන්සේ සම්මුඛ වෙන්නේ ඉස්සර වෙලා. තමනුත් තමන් විවාහපත් සිටියේ භද්‍රා කාපිලානේ දෙන්නම සල්පිලෙන් අසුපිරි කර ගෙන්නගෙන පැවිදි වුණා ඒක දෙස්භාගන. මේ ලෝකේ යම් තැනක නිවන් මඟ සලසා දෙන කල්යාණ මිත්‍ර සතුනක් ඇතොත් එතන අපසේ පරිදිෙන්ද ලැබේවා කියන අදිස්ථාණයෙන් පැවිදි වුණා. මේ දෙන්නා පැවිදි වෙලා ධම්මාලයේ පියමන් කරගෙන යන අවස්ථාවේ දෙමං සංදේකටපත් වුණා. එතෙන්දී මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේ හඳුන්වුවේ පිටකලී මානවක කියන ඉලාශිකව දැන් අපි පැවිද්දුනේද අපි දෙන්න දැන් එකපාරයම සුදුසු නැහැ. ඒ වෙලාවේ භද්‍රා කාසිලානි වැඳ නමස්කාර කොට තෙවරක් ප්‍රදක්ෂිනා කොට වම් අත පැත්තේ පාවේ ගිහිල්ලා සෞෂාරාමයේක කාලය ගත කරලා පසු කාලයක මේ නිසස්ය පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වුණා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දකුණු පාරෙන් ගමන් කරනකොට දහස් මුල ලෝතුරා බුදු පියාණන් වහන්සේ හැදෙහිතියා. බුදුරජාණන් වහන්සේ හැමදාම ධර්ම ගරුත්වයෙන් තමයි ලෝක වැඩ සැලසන්නේ. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේගේ ධර්ම ගරුත්වය මුල් කොටගෙන සරුවඥාන් වහන්සේ වැඩම කරන ගහක් මුල වැඩි සිටිය සම්මුඛ වීම පිණිසයි. එතෙන් යනකොට මේ මහා කාශ්‍යප ස්වාමීන් වහන්සේට වැටුණා මේ තමයි මම සොයාගෙන යන ශාස්ත්‍රීය වහන්සේ කියලා දල නමස්කාරයෙන් තවිද්ද ඉල්ලුවා. තමන් කතාවක් හඳ පෙරවාමින් ඉතිහාසයේ තවිද්ද ලැබුණේ නැණි. ඒ ලාමේ සරුවඥාන් වහන්සේ ආවාදයක් දුන්නා. ඒ අවවාදයෙන් උන්වහන්සේට සවිද්දයි උපසම්පදාවයි බාටපත් වුණා. මේ බුදු ශාසනයේ උපසම්පදා ක්‍රම තියෙනවානේ අටක්. ඒ නිසා තමයි අවවාද ප්‍රතිග්‍රහණ උපසම්පදාව. ඒ උපසම්පදාව එකම එක නමටයි ලැබුණේ මේ මහා ආකාශේ මහ රහතන් වහන්සේට. උන්වහන්සේ දවස් 7යි භාවනා වැඩි අපේලි අරුණෝදේ නගතුන් වාසයේ සෞඛ්‍ය ලෙස නිසා මහා රහත් භාවයට පත් වුණා. සතු කාලයේ තුන්වාසේ නිත්‍ය වාසය සඳහා වෙන් කරගත් සිත්කලේ ගුව ආවරදිගහ නුවර. අදත් වන්දනාව යන බොහෝ දෙනෙක් සිත්කලේ ගුව බලන්න යනවා. වේදාර පර්වතයේ පැත්තකින් සිත්කලේ ගුවම තියෙනවා. ඔය ස්ථානයේ යදීන්නේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ලෝක වැඩ සැලසුණු පිණිස හත් දවස් හත් දාස බැගින් නිතර නිතර නිරෝධ සමාපත්තියේ සමාදිනවා. මහාකාශු මහරහතන් වහන්සේ පැවිදිච්ච දවසේම විතාංග 13ම සමාදන් වී සිටියේ. එදා පටන් අවුරුදු 120ක්ම එක දවසක්වත් කඩ නොවි විතාංග සමාදානයේ රැස්සා. ඒ අතරේ තේජං රහත් පදවියට පත් වූ බැවින් නිරෝධ සමාපත්තියෙන් බොහෝ විට අද්දාස බැගින් වාසය කරනවා. ඒ හත්වෙනි දවසේදී පිළිසුඳා වැඩිහාම යම් කෙනෙක් කුණ්ඩපාතේ දුන්නොත් ඒ ඇත්තට දවස් 7ක් ඇතුළත ඒ ප්‍රතිඵල විශාල වශයෙන් පහළ වෙන බව දන්න නිසායි ඒ අනුග්‍රහ පිණිස මිසෙන් අදින්නේ. ඉතින් ඒක දාසක් එසේ නිරෝධ සමාපත්තියෙන් විදිහට බිලකින් බැලුව අද කොතෙන්ද යාවිත්තේ. දුක්පත් නිකෝගේ තමයි දාන ලබා ගන්නෙ. මොකද එයාට සපවත් වෙන පිණිස. එදා බාලවෘතේ කරා උපාසිකාවක් කුමුලක් බලන උපාසිකාවක් කුලියට තල්පතේ ඉඳගෙන කුඹුර ආරක්ෂා කරනවා. එතන මේ තමන්ගේ ගවල් ආහාරය සඳහා මේ කරල් සදාගෙන දී විලද සකස් කරගෙන හිටිය විශාල ප්‍රමාණයක්. ඉතින් එතෙන්ද වදින්න හිතේ එතුමියදා කලුරේ කරන දවසක්. ඒකා එතුමිය මේ විලද පූජාව කරනවා එදාම කලුරේ කළ දෙව්ලොවක් යනවා දෙව්ලොව ගිහිල්ලා මඟපලක් ලබනවා කියන බව නුවණින් දැනගෙන ඒ කුඹුරු යායට වෙල් යායට පිවිසුලා වැඩියා. ඒ නිවතනේ උපාසිකාව විලමිතික සකස් කරලා බොහොම සන්තෝෂයෙන් ඉන්න වෙලාව ඉදිරියටම පන්නේ ආශු කර අකන්වාස වැඩියා. පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා. අනේ මං සසරදී දන් දීලා මදි නිසා මං දුක්පත් උපන්න අද මේ විමල පිට පූජා කරගන්න මට ලැබුණ ලොකු වාසනාවක් කියලා ගෞරව නමස්කාරයෙන් වැඳලා කිව්වා මේ ස්වාමීනි මේ මගේ අතින් සකස් කරගත්ත විලඟ ටික ඔබ ආශ්‍රිත මම පූජා කරනවා මට කුංචි ලෙස පිළිගන්න මැනව කියලා පාස්තරයේ කිරෙන්ගෙන විලඟ පූජා කළා. සමහර විට මේ අතුලඟ මේ කණුවාගේ තියාගෙන ඉන්නත් පුළුවන්. මොකද විලඟ මේ කණේ තමයි ආහාරය. ඒ ගස්සායකට බොහොම ශක්තියක්. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේට මේ දිනද පූජා කරලා පසේ බුදුර මේ අපේ සාතු මහ රහතන් වහන්සේට දිනද පූජා කරලා යල්ලල අවසානයේදී උන්වහන්සේ කෙටියෙන් අනුමೋದනාවක් පවත්වලා පිටත් වුණා. මේ උපාසකාවට ඇති ඇති සන්තෝෂය නිසා රහතන් වහන්සේ වදින්නාලා පිටින් පිට පස්යෙන් ගමන් කළා මේ පසු ගමන් යාම සඳහා අදුන සිහිපත් කරමින් මෙරි දිගේ යනවා. මහා කාසින් මහරහතන් වහන්සේගේ පා පද ශබ්දයට සූරේ ශබ්දයට නියත දුලක සංග වේසිතේ නාමයේ කවදු වුණා. අනේ මේ පස්යෙන් යන උපාසිකාවගේ පය දැස්ස කළා. එතන එතනම කලුරිය කළා. මේ කලුරිය කියන්නේ කුසල් සිතින් යුතුවයි. ඒ කරගෙන ආසන්න කර්මී කියලා. ඒ ආසන්න කර්මයේ හේතුවෙන් එතුමිය කුසල් සිතින් කලුරිය කළා. ඒ කුසල බලයෙන් සෞඛ්‍යභාවයෙන් ශිෂ්‍ය දුන් සංවිමනස පහළ වුණා. තමන් තුළ පින මේකයි කියලා දැනගන්න පිණිස රත්තරන් පාත්‍ර දෙකක දී විලද පිළි ඉතිරි තිබුණා. ඒතකොට මෙතුමිය දිවකෙන් බැලුවා මම මෙච්චර සැපේකාන් මොන පිණිතින්ද කියලා. එතනින් ගියා මේ කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි දවසේදී විලද පූජා කළ පිළිම මහිමයි. අනේ සාදු සාදු මං කොච්චර වාසනාවන්ත කෙනෙක්ද කරගත්තේ මං ඉතින් මේ තෞතිකා භවනේ හිටියට මනුස්ස වර්ෂ ප්‍රමාණයෙන් අවුරුදු 3 කෝටි 8 ලක්ෂයක් ඉඳලා අයිතිත වෙනවා ඒක නිසා මම මේ ලබ සැපත සහවුරු කරගන්නට ඕනේ කියලා පසුදා උදේ පාන්දරම ඉඳලා එවාගෙම කෝඩයක් අරගෙන මවාගෙන ඒ වර්ගන ඇවිල්ලා මේ රහතන් වහන්සේ ඇදීන්නේ කුටි ඉදිරියේ කොහොම මිදල කෙහ දැම්මා. සැලිපසුන ඉවත් කළා. සැල් පෙරා පිරුවා අතුරුදාන් වෙලා ගියා. රහතන් වහන්සේ රාත්‍රී කාලයේ සමාපත්තියේ ඉඳලා උදේ ඉර උදා වුණාට පස්සේ දොර අරින්නේ සෝතමී මිදුල් යමදලා වතුර පන් පෙරා අර කියලා කියනවා හිතුවා සදාවත් සාමනීර නමක් වෙන්න ඇති කියලා. දිනෙදාට එහෙම සිද්ධ වුණා. තුන්වෙනි දාසනේ රහතන් වහන්සේ හිතුවා කවුද මෙච්චර ශ්‍රද්ධාවෙන් මේ තරම් පිරිසුදු අමදින්නේ දැන් පෙරහා තැබීම ආදි වතාවත්ය කරන්නේ කවුද බලන්නට ඕනේ කියලා දා වේලාහමේ සමාපත්තිය නැගිටලා වාඩි වෙලා හිටියා දොරාරින් නැති. මේ ලාජා දෙව්දු එනකොට එතුමියගේ ආලෝකය යතුරු සිදුරින් කාමරයට වැටුණා. එතකොට දොර ඇරලා බැලුවාම මිනිස්සෙක් නම් නේ දෙවි කෙනෙක්. පස්සට ඔබ කවුද? මේ අනේ ස්වාමීන් වහන්සේ සමාවුද නැනල දහස් තුනකට ඉස්සෙල්ලා අසවල් කුඹුරු යායේදී දෙල් යායේදී ජීවිතද පූජා කරේ මම ස්වාමීනි එදාම සරතේක දැක්ක කල මම දෙවොල්ලක උපන්නා ස්වාමීනි මම ලබාගත් දිව්‍ය සැපය සාහවරු කරගන්න පිණිස මම මේ වතාවත් කරලා පින් පුරා ගන්නවා. සාසන් වහන්සේ කියා හිටියා ඒක සුදුසු නෑ. තමන් මෙතන සමීප පැමිණීම සුදුසු නෑ. අනාගතේ මම පුත්‍ර ජීවිතේ අරගෙන ධම් සභා මණ්ඩපයේදී සංඝයා සංගතියේ ඉන්නේ ධර්ම සත්‍යයනා කරනකොට කෙනෙක් කියයි මට ඔබ වහන්සේත් මේ දෙවන දෙවනකින් උපස්ථාන ලැබුවා නේද කියලා ඒක සුදුසු නෑ ඒක නිසා වෙනත් පින්කම් ඕන තරම් කියනවා පින්කම් කරගන්න කියලා පිටත් කරන්නේ ඉතින් මෙතුමේ ජීවිතේ දුකක් ඇති වෙලා අඳ අඳ අහසේ ගියා යනකොට බුදුරජාණන් වහන්සේද අලියම් කාලේ මහා කරුණා සමෝතෙන් සමයදී බුදියසින් බලද්දී මේ දෙවඟන ඇසට පෙරුණා බුදු ඇසට පෙරුණා. එතින් මේ සෝවාන් වෙන්නේ තුන තියෙන කෙනෙක් බව භාගතුන් වහන්සේට ආબોධ වුණා. එතෙන්ද බුදුරජාස් මාලාවක් නිදුවලා මේ අහසේ යන දෙවඟලට බුදුරජාස් මාලාවක් නිදුවලා මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. පුඤ්ඤන්තේ පුරිසෝ ඵෛරා ඵෛරාතේ සංපුන පුනං සම්නිච්ඡන්දං ඵෛරාත සුඛෝ පුඤ්ඤස උච්චයෝති යම් කෙනෙක් විනාශ කරගන්නේ නම් නැවත නැවතත් ඒ පින කරගත යුතුයි. පින කරගන්නේ නැති වෙලාවේ කුසල ඡන්දයෙන් සිටිය යුතුයි. ඒ මක්නිසාද කුසල ධර්මයන් නැවත නැවත රැස්කර ගැනීම, සැප රැස්කර ගැනීමක් කියන එක පාදා දෙමින් ත්‍රිලක්ෂ නිර්ණය වුණා. ත්‍රිලක්ෂණය නම් වෙලා දේශනේ පවත්වනකොට මේ ලාජා දේවදුව අහසේදීම සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. දැන් සතර ආපායන් සදාත නිදුණා. මනුෂ්‍ය දුර්භාග්‍යතාවයෙන් සදාට මිදුණා. අපායට මෙහි හේතු වන කුස අපාපයක් කවදාකවත් සිද්ධ නොවන ඇටේද කෙලසුන් යටපත් වුණ සක්කාදික විසිකිච්ඡා ශීලබ්බත පරාමාස ඉස්සමස්තර යැනි මේ ක්ලේශයන් ඔක්කොම ප්‍රහාණය වුණා. ඒවා ආත්ම හතක් ඇතුළත සෞඛ්‍යවේශනස ආර්යත්වයටපත් වෙන නියත වුණා. ඉතින් මේ සම්පත් ලැබුණේ කවර හේතුවකින්ද? සොල කුසලයේ සඳහා තව තව උත්සාහගත කර ගැනීම ඉදිරිපත් කිරීමෙන් කියන එක මේ දේශනාවෙන් පැහැදිලිව පවතිනවා. එතකොට මේ විදිහට සලකා බලන්නට ඕනේ පුඤ්ඤන්තේ පුරිසෝ කෛලාසින මේ වචනේ පුඤ්ඤම් කියන වචනයක් ප්‍රකාශ වෙනවා. එවාගෙම කෛලාසයේ සම්පූර්ණ පුණං සම්සංගං කෛලාස සුඛෝ පුඤ්ඤස්ස උච්චෝ තාතනෙ පුඤ්ඤස්ස කියලා වචනෙකුත් තියෙනවා. එතකොට මේ පුණ්‍ය පුණ්‍ය කියන එක සමහර කෙනෙක් හඳුන්වන්න යනවා ජීව මානුෂාදී ලෞකික සපත් කෙලෙසෙන් සිද්ධ කරන දේ කියලායි කියලා. නමුත් බුද්ධ ධර්මයේ අනුව තෝරා බලනකොට ඉමේ කියන්නේ හිත පිරිසිදු කර ගැනීමයි. හදයන් පුනා පීඨේ පුණ්‍ය. හිත පිරිසිදු කරන්නේ කියලායි. එතකොට දෙවලෝට යන අදහස නෙමෙයි කියන්නේ හිත පිරිසිදු කිරීමේ කියලා. සමහර තේනවා හිත පිනවීම කියනයි කියන එක නෙමෙයි ඒක වැරදි තේරුමක්. පිනවීම නම් අලෝම ලෝභ සාගත සිත්වල තේරුවා. පිනවීම නෙමෙයි මෙතන හඳුන්වන්නේ පුනාකේ කියන වචනේ පිරිසුදු බවයි පවිත්‍රාක්යයි. ඕ පවණේ කියන දාසියෙන් හඳුන්වන්නේ පවිත්‍ර බව. ඕ පවණේ කියන දාසියෙන් පරිව ප්‍රත්‍ය කළ පුණ්‍යං කියලා පදයක් ලැබෙනවා. එතකොට ඒකට ඒක නියම තේරුම චිත්ත සංකාරණය පිරිසිදු කරනවා. කය නෙමෙයි චිත්ත සංකාරණය පිරිසිදු කරනවා. ඒ වගේම ලැබෙන තියෙන විපාක පිරිසිදු කර දෙනවා. ඒක තමයි අර පහනක් දැල්නකොට එළිය පැතිරෙන්න වගේ ධර්මතාවක් තමයි හිතේ පිරිසිදු වීම කියන්නේ. සමහර විට කුසලම් කියන මේ වචනය හඳුන්වනවා නිර්වාණගාමී යහපද්දේ පමණක් කුසලයි කියලා. ඒ විදිහට හඳුන්වන්නේ නැහැ කෙලෙසුන් නැති කරනව නැත්නම් කුස සංඛ්‍යාතෝ අකුසල ධර්මයන් නැති කරන ධර්ම ස්වභාවයට කියලා කුසල කියලා. ඒ කාර්යයේ පහනකින් අඳුර නැති වුණා ආසමාන සිද්ධිය. ඒකවත් පහනක් දැල්වීමේදී කර්ම දෙකක් මේක වර්ෂෙ දෙවෙනවා. ඒ කියන්නේ ආලෝකයේ පැතිරෙනකොටම අඳුර නැති වෙනවා. අඳුර නැති වෙනකොටම ආලෝකයේ පැතිරෙනවා. ඉර උදා වෙනකොට අඳුර නැති වෙනවා වගේ. පෙරකසු නොවේ මේ ක්‍රියාකාරී දෙකම සිද්ධ වෙනවා. ඒ නිසා මේ පහනට සමුනුද සමදර්ශය කියන අඳුර නැසනාරතිය. දීප, ප්‍රදීප, පඤ්ඤෝත මේ ආදි නම් කියන ආලෝකයේ පැතිරනාර්ථය. ඒ වාගේ හිත පිරිසුදු වෙන අර්ථයෙන් මේ කුසල චිත්තයට තියෙන පුණ්‍යම් කියලා. ඒ හිතේන නිවර්ණාදී කෙනෙක් යටපත් වෙන බැවින් ඒකට කියන කුසලං කියලා. එනිසා සංසාර ගමනට නැත්නම් දීමානසාදී සප සම්ප්‍රාප්තිනිස යම් කුසලයක් විනා කරනවා නම් ඒක හඳුන්වනවා වත්ගාමිනේ කියන වත්ගාමිනේ කුසලයේ කියලා. නිවන් සඳහා කරන සෑම යහපත් පුණ්‍ය ක්‍රියාවක්ම විවස්ගාමිනේ කියන විවස්ගාමිනේ කුසලයේ කියලා හඳුන්වනවා. ඒකට වඩා තවත් වැඩගත් කරුණක් මෙතන පැහැදිලි කරගන්න තියෙනවා. මේ සෑම කෙනෙකුම සෑම කුසලයකම තියෙනවා සුගතියේ නිවනට පමුණුවන ශක්තිය. ඒකට කියනවා මග්ගෝ කියලා. මග්ගෝති ප්‍රතිපදා සමුනවන්නාට කියනවා මග්ගෝ කියලා. කොයිට නැද්ද සමුනවන්නේ සුභපේත නිවනට. ඒක අර ධර්ම පදේ විග්‍රහ කරන කොට පැහැදිලි වෙනවා. අත්තානං ධානෙන්තං චතුසු අපායේසු වට දුක්ඛේසු අපසමානේ කත්වා ධාරේති ධම්මෝ කියලා ඔය කුසල ධර්මයේ හඳුන්වනවා. යම් කෙනෙකුගේ හිතේ කුසල් දරාගෙන ඉන්නවා, පින් දරාගෙන ඉන්නවා. ඒක නැත්තා අපායෙන් ගොඩ ගන්නවා. අපායට යටින් නොදී රකිනවා. එවාගේම ජීවි මානුෂාගේ සැපයට සමුලවනවා. ඒවත් ගොඩ ගන්නවා. සංසාර වස්තු දුක්යෙන් ගොඩ අරගෙන නිවන් පුරයට සමුලවනවා. එනිසා ඒකට කුසල ධර්මයේ පුණ්‍ය ධර්මයේ කියලා හඳුන්වනවා. ඒතකොට දැන් අපි සලකා බලන්නට ඕනේ සිිතේ වැඩෙන මග්ගෝ කියන්නේ කොහොමද මේ දෙදෙන්නේ කියලා. දැන් අපි මේ දානයක් දෙනවා වත් පිළිවෙත් කරනවා සීලයක පිළිපෙනවා බණ සභාවක් ආනවා වතාවක් පුරනවා ගඳුන් පිළිම කරනවා මේ සියල්ලම සිද්ධ කරන්නේ සුනුරුවන් කෙරේ ශ්‍රද්ධාවෙන් එනිසා හිත සෝමනස්ස සාගතයි ඒ සෝමනස්ස සාගත සිටේ චිත්තචෛතසික ධර්මයන් 34ක් බොහෝ තෙන් විදෙනවා එතකොට චිත්තචෛතසික ධර්මයන් තුල තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනුරුවන් පිළිබඳව අදපත්තුන් පිළිගන්නා නුවණ සම්මා දිට්ඨියයි. නිවන් සතා කුසල් කිනීමේ විකාරකේ සම්මා සංකල්පනාවයි. ඒ සඳහා සිත දිලිමත් කරන වීර්යය සම්මා වායාමයයි. එවැගේම කුසල් අරමුණු පිහිටපත් කර දෙන සිහිය සම්මා සතියයි. කුසල් සිතේ එකඟත්වය සම්මා සමාධියයි. ඒ කියන්නේ සිත ආයතන ධර්මයන් පහක්ම තියෙනවා මාර්ගාංග හැටියට මේ කුසල් සිතේ. පෙරපසු ගමන් වශයෙන් මුසාවාදා වේරමණී ආදී ශික්ෂාපද සමාදන් වෙනකොට එවාගේම සත්‍ය වූ සමගිය වඩන්නා වූ මෙහෙරි වූ අර්ථවත් වූ වචන කතා කරනකොට සම්මා වාචා මාර්ගාංගයක් පිටේ දෙනවා එවාගේම කයින් මේ වචන දෙක් කරනකොට වැඩම් පිදුම් කරනකොට සම්මා කම්මන්ත මාර්ගාංගයක් පිටේ දෙනවා එවාගෙම හිත පිරිසිදුයෙන් පිරිසිදුයෙන් මේ කුසල් ගනකොට සම්මා ආජීවයක් පහළ වෙනවා. මෙසේ සැලකීමේදී මේ කිනයේ කුසලයේ කියන දෙක ඇතුලේ තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය යම් තැනක තියෙනවා නම් එතන තියෙනවා බෝධිපාක්ෂික ධර්ම 37ම. එතන සති සම්මා සතිය කියන තැන සම්මා සතිය නිදි කරගෙන සතිපට්ඨාන සතර සති ඉන්ද්‍රියේ සති බලයේ සති සම්බොජ්ජංගය කියලා තවත් ස්ථාන හතර තියෙනවා. ඒ වගේම විදිය සම්මා වායාම සම්මා වායාම කියන වචනේ සම්‍යක් ප්‍රදාන හතර විනී විපාදය, විනී ඉන්ද්‍රිය, විනී බලය, විනී සම්බොජ්ජංගය කියලා තවත් සංවල දෙනවා. සම්මාදිට්ඨිය කියනකොට විමර්ශා ඉර්ධිපාද පඤ්ඤා ඉන්ද්‍රිය පඤ්ඤා බල සම්ධම්මයේ සම්බොජ්ජං විකල තවත් සංවල වැඩේවා මේ වගේ වශයෙන් සැලකීමේදී මේ කියන කුසල සිතාගාමී අපි සිදු කරන්නේ නිවන් සුව පසාගෙන බැවින් බෝධිපාක්ෂ ධර්ම සුඛේ දියුණු කර ගැනීමයි. එවැගේම ආර්ය සත්‍ය මාර්ගයේ හිතේ දියුණු කර ගැනීමයි. ඒ මේ ධර්මයන් තුළින් දාන කාරුණිකා, සීල කාරුණිකා ආදී කාරුණියේ 10ක් එකට එකතු වෙනවා. ඒකෝතේ ධර්මතාව තමයි කුජලයා සැපයට පමුණුවන්නේ. මනුස්ස ලෝකයේ වශයෙන් අන්ධෝ ගොළෝ භීනි උම්මාත්ක මන්ද බුද්ධි කියන සත්‍යයෙන් අතමදවන හොඳ නිරෝගී කයක් නිරෝගී ජීවිතයක් එවාගෙම ඥාන සම්පන්න ජීවිතයක් ලබා දෙනවා. ජීවමානුෂාදී හැම භාවයකදීම තමා සිතෝපසෝ සම්ප්‍රත් ගැනීමට ඒ කුසල ධර්ම උපකාර වේවා. එපමණකින් නොවේ ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් දාසක අංග සම්පූර්ණ වුණා නම් යදුනා නම් පෝෂණය වුණා නම් වර්ධනය වුණා නම් එදාට සෝවාන් ආදී මාර්ගඵල නිවන සාක්ෂාත් කර ගැනීම කෙනේ කුසලයේ උපනිෂය වෙනවා. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අර පුණ්‍යම්කේ පුරිසෝ කෛරා කියන බුද්ධ වචනේ පළෝ යම් පිනක් කරගත්තාම ඒක නැවත නැවත සිදු කරන්නයි කියලා අවසර දුන්නා. නැවත නැවත සිදු කරන ක්‍රම දෙකක් තියෙනවා. කළ කුසලයේ නැවත නැවත සිතින් ආවර්ජනා කරනවා. කළ කුසලයේ නැවත නැවත සිතින් ආවර්ජනා කිරීමෙන්ද පින වැඩෙනවා. අනික තමයි ඒ කුසලයේ වැනි කුසල් නැවත නැවත සිදු කරගන්නවා. ඒ දෙආකාරයෙන්ම නැවත නැවත කුසල් සිදු කර ගැනීම සිදු වෙනවා. ඒකම සම්මි සංගම් සායදාත කියන වචනයෙන් හැම වෙලාවෙම කුසල් සිත් පහළ කර ගැනීම තමන්ගේ හිතේ කුරුද්දක් ඇති කර ගන්නවා. යමක් දැක්කා කුසල් සිතින් දකින්න පුරුදු වෙනවා. යමක් ඇහුණා කුසල් සිතින් අහන්න පුරුදු වෙනවා. ගලසෝර දැනුණා කුසල් සිතින් ඒක පිළිගන්න සූදානම් වෙනවා. සතනිය රසින්ද කුසල් සිතින් ඉඳගන්න පුරුදු වෙනවා. සැප දුක් වේදනාවින්ද කුසල් සිතින් ගත කරන්න පුරුදු වෙනවා. ඒතර නැගෙන නැගෙන හැම ආරම්භණක්ම කුසල් සිතින් බලන්න පුරුදු වෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ සම්මා සතිය කියන එළඹ සිටි සිහියයි. සිහිය තියෙනකොට හැම දෙයක්ම කුසල් පැත්තට හරවා ගන්න පුළුවන්. ඒකට තවත් වචනයක් කියනවානේ අප්‍රමාදෝ කියලා එළඹ සිටි සිහියට අප්‍රමාදෝ කියනවා. ඉතින් මේ අනුව කලක බැලීමේදී බුද්ධ ශාසනයේ තියෙන මේ විසිතුරු ධර්ම සම්භාරයේ අනුව අපේ වාසනාවන්ත පුණ්‍ය ජීවිතයක් මේ ගෙවන්නේ. අපි සතරේ බොහෝම කුසල රැස් කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තුنين අපි වාසනාවන්ත පුණ්‍යවන්ත ජීවිත ලබාගෙන තියෙනවා. ඒ නිමිති කරගෙන සදා සම්මා දිට්ඨිය පිහිටාගෙන නැවත නැවත මේ දාන සීල භාවනාවේ කුසල් දැස්කර ගනිමින් අපි යන්නේ සතර දුකට නෙමෙයි අමා මහ නිවන් දෙසටයි කියලා අපි හිතේ අදිස්ථානයේ තියාගන්නට ඕනේ. එවැගේම එදා ඒ රාජා දෙව්දුව සමා කරගත්ත මේ විලඳ වී විලඳ දානයේ මුල් කොටගෙන මහා ආකාශය මහා රහතන් වහන්සේ උපස්ථාන කිරීමෙන් බොහෝ කුසල් රැස් කරගත් අතර පූර්ව ජාතීන්ගේ බොහෝ පින් රැස් කරන හේතු නිසා එක දහම් පදයක් අසූ සමගින් සෝවාන් වීමට වාසනාවන්ත වුණා. ඒ වගේ අපිට මේ සිදු කරන්නා වූ සෑම කුසලයක් මේ ජීවිතය අපට මඟඵල නිවන් ලැබුණොත් මතු සසරදී සුවසේකපත් ධාම්පදයක් ඇති උපමණය හෝ මඟඵල නිවන් සුව ලබන්න උපනිශ්‍රේ වේවා